ධර්මානුශාසනාව වැඩම වාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරැල්ල ගෝතමී විහාරාධිකාරී රාජගිරිය කලපඩුවාව තපෝවන ශ්‍රී වංගේශ පිරිවෙනේ පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දොළොස්භාගයේ ශාන්තනාග ස්වාමින් වහන්සේ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 සුඛම සයිද්ධං යේච පන ලෝකේ සුඛං සෙන්ති අහං තේ සංති මේ උතුම් ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායෙහි තික නිපාතේහි දේවදූත වර්ගයේහි හත්තක ආලවක සූත්‍රයයි. පින්නතනේ මෙම සූත්‍ර දේශනාව බුදුහාමුදුරෝ දේශනා කරන්නට හේතුුනේ එක්තරා අවස්ථාවක් පදනම් කරගෙන. දවසක් ලෞතර බුදුහාමුදුරෝ අලව් රටෙහි දහවල් කාලයේ දිවා විහරණේ යුක්තව බුදුහාමුදුරෝ මේ අලව් රට එක්තරා ඇක්ටේරියා ගස් වලින් සමන්විත වනයක උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටිනවා. උන්වහන්සේ එම වැඩ සිටපු කාල පරිච්ඡේදය තරමක් සීත ඍතුවකින් යුක්තයි. ඇක්ටේරියා ගස් වලින් සමන්විත එම සෙවණෙහි ඇක්ටේරියා කොළ වලින් සැදුම්ලත් ආසන මස්තකයක ලෞතර තථාගත බුදුහාමුදුරෝ දිවා විහරණයෙන් යුක්තව වැඩ සිටිනවා. මෙම ප්‍රදේශයට එන එක්තරා ගෘහපතියෙක්, එක්තරා තරුණ කුමාරයෙක්. ඔහුගේ නම හත්තක ආලවක කුමාරයා. මේ කුමාරයා බුදුහාමුදුරුවෝ මේ වැඩ ඉන්න ප්‍රදේශයට එන්නේ හිමෙහි ඇවිදමින් යන ගමන් එනකොට අසල ගස් වලින් ඇක්ටේරියා ගස් වලින් සමන්විත කොළසහිත ආසනයක ලෞතර බුදුහාමුදුරුවෝ විවේක සුවෙන් වැඩ ඉන්නවා දකිනවා දැකලා මේ හත්ක ආලවක කුමාරයා සෙතනවා බුදුහාමුදුරුවෝ මෙවැනි ස්ථානයක කුමක් නිසා මේ සැතපී ඉන්නවද? ලෞතර බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා මේ ගෘහපතියා වන්දනා කරලා බුදුහාමුදුරන්ගේ විමසනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ හොඳින් සැතපුණාද? ඔබ වහන්සේ හොඳින් සැතපුණාද? මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ සඳහන් කරනවා කුමාරය මම බොහෝමත්ම හොඳින් සයනය කරා සැතපුණා මේ ලෝකයේ සුවසේ සයනය කරන සැතපෙන නිදාගන්න යම් පිරිසක් වේනම් ඒ අය අතරින් මමත් එක් කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ මේ කුමාරයාට සඳහන් කරනවා. තමු මේ කුමාරයා බුදුහාමුදුරන්ගේ විමසුවේ පින්නතුනේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට පුළුවන් ආරාමයන් තිබෙද්දී මේ ඇක්ටේරියා ගස් වලින් සමන්විත මේ ස්ථානයක බුදුහාමුදුරුවෝ සැතපෙන්නේ කුමක් නිසා? උන්වහන්සේට හරියට සැතපෙන්නට අවස්ථාවක් නැද්ද? එහෙම නැතිනම් උන්වහන්සේ මෙම ස්ථානයේහි හොඳින් සැතපුණාද? මෙන්න මේ කියන ප්‍රශ්න ගැටලුවත් එක්ක ඔහු මේ බුදුහාමුදුරන්ගෙන් විමසනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරේ කුමාරය මේ ලෝකයේ සැපසේ නිදා ගන්නන් අතර මමත් එක්කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ කුමාරයා විමසනවා භාග්‍යවතුන් වහන්සේ මෙවැනි ශීත ඍතුවක මෙවැනි ශීත ඍතුවක ඒ වගේ මෙවැනි එලි මහනක නිතර මේ ගවයින් ගමන් කරන්නා වූ මාර්ගයක් ඔබ වහන්සේ කෙසේනම් සුවසේ සැතපුණාද ඒක මට සිතාගන්න පුළුවන් කමක් නැහැ. ඒ අවස්ථාවේදී ලෞතර තථාගතයන් වහන්සේ සඳහන් කරනවා කුමාරය ඔබ සුවසේ සැතපෙන පුද්ගලයන් යයි සඳහන් කරන්නේ කවර පුද්ගලයන්ද? පින්නතුණී සාමාන්‍යයෙන් එරේ මහානක වුණත් කටුමැටි සහිත නිවසක වුණත් යම් කෙනෙක් මානසික සුවයෙන් නිින්දට යනවා නම් ඒක නාට හොඳින් නිින්ද යනවා බුදුහාමුදුරෝ මේ දේශනාව තුළින් අර්ථවත් කරන්නේ රාග ద్వේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් වෙන්වෙච්ච ඒ අකුසල මූලයන් ප්‍රහාණය කරමින් කටයුතු කරන ඇත්තන්ට නිවේ සනසලෙමත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් කියන කාරණයයි මේ කුමාරයාට සඳහන් කරන්නේ. ඒ අවස්ථාවේදී කුමාරයාගෙන් විමසා සිටිනවා බුදුහාමුදුරුවෝ කුමාරය යම්සේ මන්දිරයක එළියෙත් පිටතත් ඒ මන්දිරයේ බිත්ති හොඳින් ආලේප කරලා ඒ මන්දිරය සුව යහන් වලින් සමන්විත කරලා විවිධ සුවඳ දේවල් වලින් සුවඳ ගල්වලා අලංකාරමත් කරලා සුව යහනක් මත යම් පුද්ගලයෙක් නිදා ගන්නවා නම් එමෙන්ම එම මන්දිරය තුල ස්ත්‍රීන් සතර දෙනෙක් ඔහුට සුදුසු පරිදි අපෝපස්ථාන කරමින් පහන් එළියක් දැල්වෙන එම මන්දිරය තුල මේ පුද්ගලයා කෙසේනම් සුවසේ නිදා ගන්නවද ඒ අවස්ථාවේදී කුමාරයා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයා බොහෝම හොඳින් නිදා ගන්න බව ඔහුට හොඳින් නිින්ද යන බව ඒ ඔහුට ඊටාම සුඛෝපභෝගී ජීවිතයක් බව සැපසහිත ජීවිතයක් බව මේ කුමාරයා සඳහන් කරනවා බුදුහාමුදුරුව නැවතත් මේ කුමාරයාට සඳහන් කරන කුමාරය ඒ පුද්ගලයාගේ සිත රාගයෙන් පෙළීමට ලක් වෙනවා නම් සුවයහන් තිබුණට එවැගේම ඒ ස්ත්‍රීන් අපෝපස්ථානයන් සිදු කරමින් ඒ ඔහුගේ සයනේ සමීපෙහි ඉන්නවද ඔහු කෙසේනම් නිවී සැනසීමේ ජීවිතයක් නිින්දක් ගත කරනවද? ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුව සඳහන් කරනවා කුමාරය ඔහු එළිවෙන කම්ම රාගයෙන් පෙළෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු එළිවෙන කම්ම රාගයෙන් පෙළෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. රාගයෙන් පෙළෙච්ච පුද්ගලයාගේ මනසට විවේකයක් නැහැ. මානසික සංසිඳීමක් නැහැ. ඒ නිසා ඔහු විඩාපත් පුද්ගලයෙක් බවටම පත් වෙනවා. යම් කෙනෙක් द्वේෂයෙන් द्वේෂයෙන් මුසපත් වෙලා द्वේෂයේ තරහවම ඇති කරගෙන නම් කටයුතු කරන්නේ එවැනි පුද්ගලයාගේ මනස දේශේ නිසාම විඩාවටපත් වෙලා ඒ තැනත් ඒ තැනත්තාටත් හොඳ නිින්දක් යන්නේ නැහැ. ගත කරන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකුගේ සිත මෝහයෙන් පෙළීමට පත් වෙනවා නම් ඒ කෙනාටත් හොඳ නිවේ සැනසෙලිමත් නින්දකට යන්න බෑ කියලයි බුදුහාමුදුරෝ සඳහන් කරන්නේ. එහෙමනම් පින්නතුනේ ලෞතර බුදුහාමුදුරෝ මේ දහම් කාරණය තුලින් පැහැදිලි කරනවා රාග දෝෂ මෝහ කියන ත්‍රි හේතුක අකුසල මූලයන්ගෙන් වැළකීලා ඒ සිතුවිලි ඉපදෙන්නට නොදී පුළුවන් තරම් යහපත් සිතුවිලි සතිය දියුණු කරලා යම් කෙනෙක් නින්දට යනවා නම් ඒකනා එලිමහනක ගහක් යට වෙන්නට පුළුවන්. නමුත් සුව යහන් නෙවෙයි එතන ගැටලුව තියෙන්නේ. ତර සුව යහන් තිබුණයි කියලා ඒ සුව යහන් මත කෙනෙකුට නිදා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මනස තුල මේ අකුසල් සිතුවිලි වලින් ඒකනාගේ මනස විඩාවටපත් කරනවා නම් ඒ අනුව ලෞතර බුදුහාමුදුරෝ සඳහන් කළ මේ දේශනාව තුළ අපිට පැහැදිලි පින්නතුනේ රාග ద్వේෂ මෝහ කියන ත්‍රි හේතුක අකුසල මූලයන්ගෙන් අපේ සිත දෙලීමට ලක්වන මොහොතක් වාරයක් පාසාම අපේ සිත හැම මොහොතකම විඩාවට පත් කරනවා ලෞතර බුදුහාමුදුරෝ මෙම හත්ක ආලවක කුමාරයාට සඳහන් කරන කුමාරයා තථාගතයන් වහන්සේ රාග දෝෂ මෝහ කියන ත්‍රි හේතු කකුසල මූලයන්ගෙන් සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච උතුමාණන් කෙනෙක්. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ ලෝකේ සුවෙන් සැපෙන් නිදා ගන්න ඇත්තන් අතර උතුම්ම කෙනෙක් කියන එක බුදුහාමුදුරෝ සඳහන් කරනවා. ඉතින් පින්නතුනේ මේ රාගසිතක් ඇතිවීම සම්බන්ධයෙන් ද්වේෂසිතක්, මෝහසිත ඇතිවීම සම්බන්ධයෙන් අපි ටිකක් විමසා බලමු. මේ ලෝකයේ රාගය නිසා මිනිස්සු මේ සසර ජීවිතය තුළ නැවත නැවතත් සංසාරයට ඇද බැද තබනවා. රාගාදී සිතුවිලි ඇති වෙනකොට මිනිසාගේ ප්‍රඥාව යටපත් වෙනවා. සිහි කල්පනාව යටපත් වෙනවා. සිත හැම මොහොතකම විපිලිසර ස්වභාවයන් වලටපත් වෙනවා. රාගේ ద్వේෂය ඇති වුණාට පස්සේ අලු ගොඩකට ගල ගලකින් ගැසු වාසේ ඒකනාගේ සිත් සම්පූර්ණයෙන්ම විපිලිසර භාවයටපත් වෙනවා. නොසන්සුන් භාවයටපත් වෙනවා. කෙනෙක් රාගයෙන් අගතියට ගියොත් ඒ කෙනාගේ සියලු ගුණයන් පින්නතුණි වැසිලා යනවා. ආයතනයක ගත්තොත් රාගයෙන් අගතියට ගිය පුද්ගලයා නිතරම පරිහානියට පත් වෙනවා. ඒකනාගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පෞරුෂය දුර්වල වෙනවා. ඒ වගේම තමයි ධර්මානුකූලව ජීවිතයන් ගත කරන ඇත්තන්ට මේ රාගය කියනක ඉමහත් බාධාවක් බවට පත් වෙනවා. ජීවිතයේ තුල ගුණධර්මයන් දියුණු කරන්න උත්සාහ කරන මොහොතක් වාරයක් පාසා මේ රාගාදී සිතුවිලි ශක්තිමත් වුණොත් එම ඒ තමන් බලාපොරොත්තු වන අරමුණු ඒකායන මාර්ගය ගමන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුහාමුදුරෝ නොඑක් අවස්ථාවන් වල මේ රාගය පිළිබඳව එහි තිබෙන ආදීනවයන් පිළිබඳව දේශනා කරනවා විශේෂයෙන්ම ණයට ගත්ත දෙයක් විදිහට බුදුහාමුදුරුව මේ රාගය දේශනා කරනවා. සප්ප සිරූපමා කාමාවුත්ත. හරියට සර්පෙක් වගේ. නේද? සර්පයෙක් වගේ. මේ කාමය. ඒ වගේම ගිනිසිලුවක් වගේ, ගින්දරක් වගේ මේ කාමයේ රාගයට මිනිස්සේ යොමු වීම. ඒ නිසා බුදුහාමුදුරෝ ඒ තුලින් අර්ථවත් කරන්නේ ගින්න කියන දේ හැම මොහොතකම තමන් පුච්චලා දානවා තමන්ව විනාශ කරලා දානවා ණයට ගත්ත දෙයක් වගේ අපි කාට හරි ණයක් වුණොත් එහෙම අපිට ඒ ණය කොමන මොහතක හෝ ගෙවන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ගෙවන්නේ නැත්නම් විවිධ පීඩාවන් වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේ. සර්පයෙක් වගේ. සර්පයා කියලා කියන්නේ අපේ ශරීරයට දෂ්ට කරොත් එහෙම අපි සිහිසුන් වෙනවා. අපේ ජීවිතේ විනාශයටපත් වෙනවා. ඒ නිසා මේ කාමාදී වස්තුන් වලට දැඩිව ඇලීමෙන් කටයුතු කරන පුද්ගලයාගේ නුවණ ඥානය පින්නතුනි ඒ ඥාන ශක්තිය පින්නතුනි යටපත් වෙන්න පටන් ගන්නවා එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා නත්ති රාග සමෝවකේ රාගය හා සමාන ගින්නක් නැහැ රාගයෙන් යුක්ත පුද්ගලයා පින්නතුනි හැම මොහොතකම දැවෙනවා පිච්චෙනවා. දැවෙනවා පිච්චෙනවා. සාමාන්‍ය ලෝකයේ තුල ගත්තොත් මේ අපේ අත්දකින ලෝකයේ තුල ගොඩාක් වෙලාවට මිනිසුන්ගේ රාග ආදී සිතුවිලි ඇති කරන දේවල්මයි අද මේ කෙලෙස් සහිත ලෝකේ වැඩිපුරම බලපවත්වන්නේ. පෙරට වඩා මිනිස්සු මේ රාගය උපද්දවන ඇඳුම් පැළඳුම් වෙන්නට පුළුවන්. රාගය උපද්දවන කතා වෙන්නට පුළුවන්. රාගය උපද්දවන දර්ශන වෙන්නට පුළුවන්. මේ කෙලෙස් සහිත ලෝකයක ඒ රාගාදී කෙලෙස් සිතුවිලි කෙලෙස් ධර්මයන් වඩ වඩාත් වර්ධනය කිරීමත් එක්කම වර්ධනය වීමත් එක්කම මාර්යා බලවත් වීමක් සිද්ධ වෙනවා. මාර්යා බලවත් කියලා කියන්නේ අපි ඇයි? මිනිසුන්ගේ කෙලෙස් ධර්මයන් බලවත් වීමයි. උරද මේ ලෝකයේ තුල විවිධ තාක්ෂණික මෙබලම් විවිධ ද දවසින් දවස නිර්මාණය වෙනවා. ඒ දෙකම අපි කියනවා ලෝකය මේ විනාශයටයි යන්නේ කියලා. එහෙනම් පින්නතුනි මේ රාග ආදී කෙලෙස් සිතුවිලි වඩා වඩාත් වර්ධනය කරන දේවල්ම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒකට අවස්ථාවන් වැඩි වෙන්නට පටන් ගන්නවා. ඊළඟට द्वේෂය. द्वේෂයේ තරහව අපිට තරහසිතක් ඇති වෙන්නේ කුමක් නිසාද? තරහසිත ඇති වෙන්නේ ගොඩාක් දුරට අපේ ඇසට දකින කනට ඇහෙන අපිට අත්විඳින්න ලැබෙන දේ කෙරෙහි අපි තුල ප්‍රියමනාප භාවය පවත්වා ගන්න බැරි නිසා මේ ලෝකේ අපි අත්දකින හැම දෙයක්ම ප්‍රියමනාප නැහැ ප්‍රිය අප්‍රිය මේ දෙකටම මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ප්‍රිය මනාප මට ප්‍රියයි කියලා අපි අල්ලගන්න දේම එකම විදිහට පවත්වා ගන්න බැරි වෙනකොට එතනදී දුම්නසාගත සිතුවිලි ඇති වෙන්නට පටන් ගන්නවා. එනිසා පින්නතුනි ද්වේෂේ තරහව කියන්නේ හරියට අර නටන උණු ජලය හා සමානයි. බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍ර දේශනාවකදී අංගුත්තර නිකායේ අරුකෝපම පුද්ගල සූත්‍රයේ සඳහන් කරනවා මහණෙනි යම් කෙනෙක් තුළ ඇතිවන්නා වූ द्वේෂේ තරහව හරියට පරණ තුවාලයක් හා සමානයි කියලා. පරණ තුවාලයක ස්වභාවය තමයි සමහරක් වෙලාවට සාමාන්‍ය තුවාලයක් වුණාට පස්සේ අපි ඒකට පිළියම් කරනවා අඩුයි. ඒක සාමාන්‍ය තුවාලයක් නේ කියලා. ඒ තුවාලයට පිළියම් කරේ නැත්නම් ටික ටික දවස් ගෙවිල යන ගෙවිල යන ඒ තුවාලය තියෙනවා. ඒක පරණ තුවාලයක් විදිහට තියෙනවා. මේ තුවාලය මොකද්ද වෙන්නේ? සැරින් සැරේ පෑරීමට ලක් වෙනවා. අපි හිතමු කකුලේ පුංචි තුවාලයක් කියලා. අපි ඒක එච්චර ගණන් ගන්න. නමුත් ඒක හොඳ වෙන්නේ නැහැ. දින කිහිපයක් පුරාවට ඒක තුවාලේ පාදයේ තියෙනවා. යම් යම් තැන්වලදී අපේ ගමන් අපි ගමන් කරනකොට ඒ හැම තැනකදීම ගොඩාක් වෙලාවට ඒ පාදය වදින තැන්වලදී වදින්නෙම අර පරණ තුවාලේ තියනකම්. කො කවුරු හරි කකුල් පෑගුවොත් එහෙම පාගන්නෙත් එතනමයි. මොකද්ද වෙන්නේ? සැරෙන් සැරේ මේ තුවාලේ පෑරෙනවා. එහෙම නැත්නම් ඒකට විස බීජයක් ගිහිල්ලා ඒ තුවාලේ පැහැවෙනවා. බලන්න පින්නතුනේ ඒ වගේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරන අරෝකෝපම චිත්තෝ පුද්ගලෝ පරණ තුවාලයක් හා බඳු සමාන සත්‍යයකටපත් වෙනවා කෙනෙක් තුළ ද්වේෂ සාගත තරහ සාගත සිතුවිලි ඇති කරගන්න කෙනා. අපි තාම පරිස්සම් වෙන්නට ඕන. මේ තරහ සිත කියන එක අපි හැම කෙනෙක් තුළම ඇති වෙන දෙයක්. අපි ඒක පුළුවන් තරම් මේ පාලනය කරගෙන තියෙන්නේ. ඉවසීම, කරුණාව, දයාව කියන උතුම් ගුණවලින් හැම මොහොතකම අපි පාලනය කරගන්නවා. කොතරම් පාලනය කරගත්තත් ඕනම මොහොතකදී තාම ඉක්මනින් හරියට ගින්දරක් වගේ ඊටාම ඉක්මනින් ඇති වෙන්න පුළුවන් ඇති වෙන අපේ දුර්වලතාවයක් මේ द्वේෂයේ තරහව කියන එක. ඊටාම ඉක්මනින් එක ක්ෂණයකින් ඇති වෙන අකුසල මූලයක්. එනිසා අපි ඊටාම පරිස්සම් වෙන්නට ඕන ඒ සඳහා අපි උතුම් මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගෙන කටයුතු කරන්නට ඕන. ඒ ලැබෙන දේශ තරහ සිතුවිලි ඇති කරන තත්වයන් පුළුවන් තරම් අපි මගහරව ගන්නවා. ගොඩාක් දුරට අපිට අනවශ්‍ය දේවල් එක්ක අපි කතා කරන්න යනකොට ඒ වගේම අපේ තරහව ඇති කරන යම් යම් ඒ වචන හුවමාරු වෙන්න පුළුවන් ඒ සිද්ධියෙන් වෙන්න පුළුවන් ඒ හැම අවස්ථාවකදීම තමන් බොහෝම පරිස්සම් වෙන්නට ඕන. අපි කියනවනේ තරහා ගිය වෙලාවට කතා කරන්න එපා කියලා. තරහා ගිය වෙලාවට පිටවන වචන අර දැවෙන පිච්චෙන නටන උණු ජලය හා සමානයි. එනිසා පුළුවන් තරම් ඉවසීම කරුණාව කියන උතුම් ගුණධර්ම. මේ ඉවසීම කරුණාව කියන උතුම් ගුණධර්ම අපේ ජීවිතය තුළ වඩා ගන්නකොට පින්නතුනේ ඒ ජීවිතය ඒ සිත පුදුමාකාර මෘදු මොලොක් භාවයට පත් වෙනවා. ඒ පුද්ගලයා බොහෝම ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ද්වේෂයෙන් තරහවෙන් දුර වෙච්ච කෙනාගේ මුහුණ බොහෝම ප්‍රියමනාපයි. ඒ වචනය බලන්න බොහෝම ප්‍රියමනාපයි. හැම කෙනෙක්ගේම සිත් නිවන වචනයක් බවට පත් වෙනවා. manussානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති. මිනිස්සුත් ප්‍රිය කරනවා අමනුෂ්‍යයන්ටත් ඒකනා ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා දේවතා රක්ඛන්ති නිතරම දෙවියන් විසින් ආරක්ෂා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒතොර දෙවිවරු පවා සම්මාදෘෂ්ටික දෙවිවරු පවා ප්‍රිය කරන උතුම්ම කාරණයක් බවට පත් වෙනවා පින්නතුනේ උතුම් යහපත් කරුණාදී සිතුවිලි ඇති කරගෙන කටයුතු කිරීම දැන් බලන්න සතර සංග්‍රහ වස්තුවලදී අපිට පුළුවන් තවත් කෙනෙකුට සංග්‍රහ කරන්න ප්‍රිය වචනයෙන්ම නේද? හැම කෙනාම ආහාර පානම බලාපොරොත්තු වෙන්නේ නැහනේ අපේ. ඒ නිසා ප්‍රියමනාපේ බලනකොට අපිට පුළුවන් ප්‍රිය වචනයෙන් අපිට අනේක අයට සංග්‍රහ කරන්න. ඒතකොට සම ගොඩාක් දෙනෙක් ඒකනාව ඇසුරු කරන්න කැමති වෙනවා ප්‍රිය වචන භාවිත කිරීම තුනේ. ඒකනානම් කොච්චර හොඳ කෙනෙක්ද? බොහෝම සංවරශීලීව හිත නිවන වචන නේද කතා කරන්නේ. ඒක බොහෝම අපේ ජීවිතේ බැබලීමට හේතු වන කාරණයක් බවට පත් වෙනවා පින්නතුනේ. ඊළඟට බුදුහාමුදුරෝ සඳහන් කරනවා තුන්වෙනි කාරණේ වශයෙන් මෝහ සහගත පුද්ගලයා. ඒතර මෝහයෙන් පිළිච්ච කෙනාට වුණත් හරියට නින්දක් ගත කරන්නට පුළුවන් කමක් නැහැ. මෝහයෙන් වෙලිච්ච කෙනා. මෝහයෙන් වෙලිච්ච කෙනා. දැන් ඔය මම ඉස්සලා සඳහන් කළ අරුකූපම සූත්‍රයේ පුද්ගලෝ තව දෙදෙනෙක් සඳහන් කරනවා විජ්ජූපම චිත්තෝ පුද්ගලෝ. ඒ කියන්නේ විදුලියක් බඳු පුද්ගලයා. ඊළඟට සඳහන් කරනවා වජිරූපම චිත්තෝ පුද්ගලෝ. ඒ කියන්නේ දියමන්තයක් හා බඳු පුද්ගලයා. බලන්න බුදුහාඳුර කොච්චර ලස්සන උපමා භාවිත කරලාද පෙන්නතුනේ අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. විදුලියක් බඳ පුද්ගලයෙක් වන්න. අන්න මෝහය දුරු කිරීම තුළින් මෝහය අවිද්‍යාව කියන්නේ අනුපාණේ අපේ මූලික සම්බුද්ධ දේශනාව පිළිබඳව අපිට නිවැරදි අවබෝධයක් නැති තැන අපේ සිත් ක්‍රියාත්මක වෙන්නේ මෝහ ආදී සිතුවිලි වලින් අපි මේ 84000ක් ධර්මස්කන්ධය අපි පාඩම් කළේ නැති වුණාට බුදුහාමුදුරෝ දේශනා කරපු මූලිකම යථාර්ථය අපි බලමු දුක මොකක්ද කියලා අපි අවබෝධ කරගන්නව නම් නේද චතුරාර්ය සත්‍යයේදී බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවානේ දුක පිළිබඳව ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාත බෙදෝ මේවා අපේ එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්නට ඕනනේ. අපේ ජීවත් වෙන සමාජය තුළම මිනිස්සු කොච්චරනම් දුක්ඛ පීඩාවන් වලට ලක් වෙලාද ජීවත් වෙන්නේ. දැන් පසුගිය කාලවල මිනිස්සු මේ තෙල් ගෑස් අර්බුද තවමත් ඒවා විසඳිලා නැහැ. ඉතින් මේවත් එක්ක මිනිසුන්ගේ සිස්සතන් තුළ ද්වේෂ සහගත සිතුවිලි ඇති කරනවා. එකිනෙකා සමග මේ රණ්ඩු සරුවල් වීමට කොච්චර මිනිසුන්ගේ සිතක් පරිසරයක් නිර්මාණය කරනවද? එතකොට මේ හැම දෙයක්ම අපේ දුකක්ම වින්දනය කරන්නේ සංසාරගතව අපි රැස් කරගත්ත කර්ම ශක්තිය නිසා නේද කියලා. අර නුවණැති පුද්ගලයා එම මෙනෙහි කරනවා අවබෝධයෙන්. ඒකනත් සාමාන්‍ය ජීවිතය තුළ ජීවත් වෙන්න ඕන. එතකොට රැකී ආරක්ෂාවලට ගියත් ඊළඟට දිනදා කටයුතු සිදු කරද්දී වුණත් මල ගෙදරකට ගියත් පාර තොටේ ගියත් අවට පරිසරයේ සිදුවන දේවල් බොහොම අවබෝධයෙන් යුක්තවයි කෙනා දකින්නේ. එහෙම අවබෝධයෙන් දකිනකොට ගැටලු සහගත තැන් අඩුයි පින්නතුනේ. අවබෝධයෙන් කටයුතු කරන කෙන. එහෙම නැතිකොට එක වචනයකින් පවා එක වචනයක් වරදින්න බෑ සමහරක් ඇත්තන්ට. එක වචනයක් එහෙම එහෙ වෙන්න බෑ. ටක් ගාලා ඉතාලම ඉක්මනින් ඒකට ගැටෙන්න යනවා. කියන කියන වචනයක් වචනයක් පාසා ගැටෙන්න යනවා. ඒතර ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවුලෙන් අවුලට ඒක නාපත් වෙනවා. එනිසා හැම මොහොතකම අපි ඒ බාහිර ලෝකයේ දේවල් ඕනවට වඩා ජීවිතේට ගත්ත නිසා මම නේද මට නේද මෙහෙම කිව්වේ අන්න ඒ මිත්‍යා දෘෂ්ටි අපි ඇති කරගන්නවා ඒ නිසා බුදුහාමුදුර හැම මොහොතකම දේශනා කරන්නේ ගැටීමෙන් තොර පුද්ගලයෙක් බවට පත් වෙන්න. හරියට අර නිලුම් කොලේට අල කුලේට වැටෙන දියබිදු ක්ෂණයෙන් ඒවා බිමට පතිත වන්නාසේ. ඒවා රඳව ගන්නේ නැහැ. අනේ වගේ මනසක් අපිට පුළුවන් නම් ඇති කරගන්න. අර්ථ සම්පන්න වචන භාවිතය නේද? පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කිරීම. තරහ ගිය වෙලාවට හැම කෙනෙකුටම තරහ යනවා. තරහ ගිය වෙලාවට වචන පිට කරන්නේ නැතුව ටිකක් බොහෝම ඉවසීමෙන් ඉඳලා අර විතක්ක සංතාන සූත්‍රයේ බුදුහාමුදුරෝ සඳහන් කරනවා නේද? තරහසිතක් එහෙම ආවට පස්සේ පුදුුවන් තරම් ඒක අමතක කරලා දාන්න කියනවා. තරහසිතක් ආවොත් එහෙම ඉස්සල්ලාම ඒක ආදීනේව දකින්න ආදීනවේ. මට මෙහෙම තරහසිතක් ඇති වුණා නේද කියන මේක අකුසලයක් නේද මගේ දුර්වලතාවයක් නේද කියලා ඒක ආදීනව දැකලා ඒක ඉවත් කරන්න ඕන. නැවතත් ඒක ඇති වෙනකොට ඒක වෙන අරමුණක් ගැන හිතන්න ඕනේ. ඒක අමතක කරලා දාන්න. තවදුරටත් මේක ඇති වෙන්න පටන් ගන්නව නම් සදාහන් කරනවා ටිකක් අර අපේ මේ දත් සහ තොල් ටිකක් සපාගෙන අපි ඒක මේ තමන්ම ඒකේ තියෙන බරපතලකම විඳ දරා ගන්නවා. සමහරක් ඇත්තන්ට කේන්තිය පාලනය කරගන්න බෑ. වෙවුලනවා. අතපය වේඋලන්න පටන් ගන්නවා නේද? සපුලුවන් තරම් අන්න ඒ මට්ටමට අපේ සිතේ ඇතිවන මේ ප්‍රධාන දුර්වලතා තුන පින්නතුනේ අපි පුළුවන් තරම් පාලනය කර ගන්නට ඕන. ඊළඟට ඒවායේ තියෙන ආදීනවයන් දකින්නට ඕන නිතර නිතර. නිතර නිතරම ආදීනවයන් දකින්නට ඕන. ඒ නිසා ඒවත් එක්ක හැම වෙලේම අර වචනයක් වචනයක් පාසා ගැටෙන්න ගියා ගියාට පස්සෙම මොකද්ද වෙන්නේ? කෙලවරක් නැතිව අපේ අපේ සිස් සතන් තුල මේ අකුසල මූලයන් නැවත නැවත නැවත නැවත ඇති වෙලා මහා කෙලෙස් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා අපිට සාමාන්‍ය ලෝකයේ මේ දේවල් කරන්න පුළුවන් දේවල් බෑ කියලා දෙයක් නැහැ. බුදුහාමුදුරුවම සඳහන් කරනවනේ මහණෙනි මේ අකුසල මූලයන් දුරු කරන්නට පුළුවන්ම නිසා තමයි මම මේවා දුරු කරන්න කියලා ඔබලාට සඳහන් කරන්නේ. මේ අකුසල මූලයන් දුරු කරන්න බැයි නම් මේ දුර්වලතාවයන් හදාගන්න බැයි නම් මම කවදාවත් ඔබලාට මේ අකුසල් දුරු කරන්න කියලා අකුසලං පජහත අකුසල් දුරු කරන්න කියලා කවදාවත් මම කියන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ සඳහන් කරනවා. එනිසා පින්නතුනේ මේ අකුසල මූලයන් ප්‍රවාහන් කරන් දුරු කරගෙන කුසල මූලයන් අපේ සිත් තුළ ඉස්මතු කරගෙන කටයුතු කරන්නට ඕන. දැන් අර මෝහ සහගත පුද්ගලයා මෝහය දුරු කරගන්න කටයුතු කරන්නේ අර දුක කියන දේ මොකක්ද කියලා අවබෝධ කරගෙන. එදිනදා සංසාරක ජීවිතයේ අත්විඳින ඉපදීම දුකක් බවට පත් වෙන්නේ කොහොමද? ලෙඩ රෝග අපි හැම කෙනෙකුටම හැදෙනවා. වයෝ වෘද නැත්තම් දකිනවා. අපිත් ඒ தත්ත්වයට පත් වෙච්ච අය පත් වෙන අය එවාගේ මාරාන්තික රෝග උපද්දරවට ලක් වෙච්චත් විඳින දුක්ඛ පීඩා ඒවා අපි අවබෝධයෙන්ම දකින්නට ඕන නේද වයෝ වෘද අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වැඩිහිටියෙකුට අපි අප උපස්ථාන කරනකොට සමහරක් වෙලාවට ඒත්තෝ කියන කරන දේවල් නිසා කේන්තියක් ඇති වෙන්න පුළුවන් නමුත් ඉවසීමෙන් ඒ කෙනාට අපෝපස්ථාන කරන්නට ඕන. කරන ගමන් අපි හිතන්නට ඕන මොකද්ද? මේ තැනත්තා පමණක් නෙවෙයි මමද මේ වයසට යන පුද්ගලයෙක්. මේ විපදීම ස්වභාව කොට ඇත්තේ. ජරාව ස්වභාව කොට ඇත්තේ. ව්‍යාධිය ලෙඩ රෝග ස්වභාව කොට ඇත්තේ මමද මේ தත්ත්වයටපත් වෙනවා කියන ඒ අවබෝධයම ඇති කරගන්නට ඕන. අනේ අවබෝධය තුලින් තමයි අපිට මේ මෝහය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. නිතර නිතර සාමාන්‍ය ජීවිතයේ අත්විඳින දේවලුත් එක්ක මේ ධර්මයක් ගලපාගෙන පින්නතුනේ අපේ අවබෝධය වඩා වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්නට ඕන. ඊළඟට දුක පිළිබඳව අවබෝධ කරගෙන දුකට හේතුව දුක නැති කිරීම සඳහා ගමන් කළ යුතු මාර්ගයේ ප්‍රතිපදාව ආරෂ්ඨාංග මාර්ගය ඊට අනුරූපව අපි කටයුතු කරන්න ඕන. ඊළඟට අර සඳහන් කළා වජිරූපම චිත්තෝ පුද්ගලෝ දියමන්තියක් හා සමාන පුද්ගලෙක්. ත්‍රේ පුද්ගල ලෝකයේ දුක පිළිබඳව අවබෝධ කරගන්න තනා එයින් අත මිදෙන්නට නම් නිතරම සිහියෙන් යුක්තව කටයුතු කරනවා. විශේෂයෙන්ම සදහම් ශ්‍රවණය කරනවා ශ්‍රද්ධාව ඇති කරගන්නවා සත්පුරුෂ ඇසුර ලබා ගන්න මේවා තමයි අපේ සාමාන්‍ය ජීවිතේ අපේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න හදා ගන්න ඕන මූලිකම දේවල් ටික. හොඳ සත්පුරුෂ ඇසුර, සදහම් ශ්‍රවණය, ඒ වගේම සද්ධාව යෝනිසෝ මනසිකාරය. මේ දේශනා කරන දහම් දේශනාවන් පින්නතුන්ලා නිතරම ඒවා අවබෝධයෙන් යුක්තවයි බොහෝම අවබෝධයෙන් නුවණින් යුක්තව ඒවා මෙනෙහි කරන්නට ඕන. දැන් බාහිර ලෝකය ගත්තොත් අනුසෝතගාමී ප්‍රතිපදාවක් තියෙන්නේ. නේද? ගංගාවක් පහළට පහළ භූමි කරා ගමන් කරන්න ආසය සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි තරාවක් ආවොත් කෙනෙක් තරහ සහිත වචනයක් ප්‍රකාශ කරොත් පෙරලා ඒක නම් ආය දෙපාරක් තුන් පාරක් හිතන්නේ බැනවදිනවා. නේද? ගැහුවොත් ගාන මට්ටමකට. බැන්නොත් බැන්න මට්ට. ඒක මේ අනුශෝතගාමී. සාමාන්‍ය ලෝකේ මිනිස්සු කරන දේවල්. අක්ඛෝදේන ජිනේ කෝදං බුදුහාමුදුරෝ දේශනා කරේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඒ නිසා යම් ගැටෙන සෑම අවස්ථාවකදීම මෛත්‍රී සහගත සිතින් යුක්තවමයි කටයුතු කරන්න ඕන. ඊට පෙන්නතර මේ විදිහට කටයුතු කරනකොට ඒක නා වජරූපම චිත්තෝ පුද්ගලෝ දියමන්තියක් ආසමාන බඳු පුද්ගලයෙක් පත් වෙනවා. පුද්ගලයෙක් බවට පත් වෙනවා. දියමන්තික ස්වභාවය තමයි පුදුමාකාර බැබලීමක්. බොහෝම දීප්තිමත් බැබලෙනවා. ඒ වගේ මේ දුර්වලතා හදාගෙන රාගය, ద్వේෂය, මෝහය විශේෂයෙන්ම රාග ආදී මහා කුසල මූලයන් ඇති වෙනකොට නේද? Tamanගේ සිත පිළීමට විඩාවටපත් කරන සිතුවිල්ලක් නේද මේ මට ඇති උනේ? ඒකේ ආදීන වේ සිහිපත් කරනවා. එයින් වෙන් වෙනවා. වෙනත් අවදා වෙනත් කුසල චිත්තයකට අවධානය යොමු කරනවා. නැත්නම් නිතරම පිළිකුල් භාවනාවන්, අසුබ භාවනාවන් ඒකනා වඩන පුද්ගලයෙක් බවට පත් වෙනකොට මේ රාග ආදී සිතුවිලි ප්‍රහාණය කරගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න පින්නතුනේ මේ මරණ සති භාවනාව, අසුබ භාවනාව, අසුබ භාවනාවේ නවසීවතික භාවනාව නේද? කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ශරීරය දවසක් දෙකක් තුනක් ගත වෙනකොට ඒ ශරීරයට මොනවද වෙන්නේ? ඒ ශරීරයේ තිබෙන අසුබත්වය හිසේ සිට පාදාන්තයේ දක්වා මේ ශරීරයේ කුණප කොටස් වල තිබෙන අස්ථීරත්වයේ පිළිකුල් භාවයන් නිතර නිතර මෙනෙහි කරනම කෙනාට පින්නතුනේ මේ රාග ආදී අකුසල මූලයන්ගෙන් දුර වෙන්න පුළුවන්. ඒ වගේම නිතර මෛත්‍රී භාවනාවන් වඩමින් කටයුතු කරන්න ඕන. නිතරම ප්‍රිය වචනේ භාවිත කරන්නට ඕන. යහපත් සිතුවිලි පෙරදරිව කටයුතු කරන්න එහෙම වෙනකොට ද්වේෂ සහගත සිතුවිලි ඒ අකුසල මූලයන් දුරු කර ගන්නට පුළුවන්. එවාගේ මම සඳහන් කළ පරිදි මෝහ සහගත සිතුවිලි දුරු කර ගැනීම සඳහා ධර්ම අවබෝධය ලබා ගැනීම ඊටාම වටිනවා. යෝනිසෝ මනසිකාරය නුවණින් යුක්ත වේ දහම් කරුණු දහම් පද විමසා බැලීම තුලින් පින්නතුනි අපිට මේ උතුම් ධර්ම මාර්ගයේ දියුණු කර ගන්නට පුළුවන් මෝහාදී අකුසල මූලයන් අපේ ජීවිතයෙන් දුරින්ම දුරු කර ගන්නට පුළුවන්. ඉතින් අද ධර්ම දේශනාව සඳහා මම මේ පින්නතුන්ලාට ඉතාමත්ම සරල කරුණු කිහිපයක් මුල් කොටගෙන විශේෂයෙන්ම අංගුත්තර නිකායේ තික නිපාතේ දේවදු දේව දූත වර්ගයේහි හත් කාලවක සූත්‍රයේ ඇසුරෙන් මේ අකුසල මූලයන් දුරු කරගන්නේ කොහොමද කියන එකයි අපේ පින්නතුන්ලාට දේශනා කළේ මේ උතුම් ධර්මාශ්‍රවණාන් සංස කුසලය ධර්ම දානමේ කුසලය පින්වත් ඔබ සෑම දිනාටමත් ලක්වාසී ලෝවාසේ ශාවක පින්නතුන් ඔබ අප සෑම දිනාටමත් නිවන් සුව පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ආකාශට්ඨා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශට්ඨා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශත්හා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තෙරුවන් සරණයි ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරැල්ල ගෝතමේ විහාරාධිකාරී රාජගිරිය කලපඩුවාව තපෝවන ශ්‍රී වංගේශ පිරිවෙනේ පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දොළොස්බාගේ ශාන්තනාග ස්වාමින් වහන්සේ